ඉමච කරං විත්ත වේ දුක්ඛෝ ධම්මේති ධම්මානුපස්සී විරති සත්තු අරිය සද්ධිතේසු අසංත විත්ත වේ දුක්ඛෝ සම්මේතු ධම්මානුපස්සී විරති සත්තු අරිය සද්ධිතේසු ඉදං දුක්ඛං ඉදං දුක්ඛං අරිය සත්‍යං සජානාති අයං දුක්ඛ අනුමෝති අජානාති අයං දුක්ඛ නිරෝධාති අජානාති අයං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාති අජානාති Thank you. නාරංග සම්බන්ධව මේ සම්පූර්ණ ආරෝපණයේ ඉගෙන කොට අස්නම් කොහොමත්ම සම්බේධ කොට ආදී වෙන සතුවාන්තක්ය අල්ලාහ කෙරෙහි සත්‍යනිදී කියලා. සත්‍යන් පස්සේ ධර්ම විස්තර කරන කාරණා. ඉතින් ඒකට එන්න අපි මේකට දේශනා වශයෙන් හද දෙකක් අවස්ථාවක් තියෙනවා අපි ඉන්නේ අද තුන්වෙනි වාරේ ඉතින් මේකට ආසන්නයේම කිච්චුවෙන්න අපි සාකච්ඡා කළේ බොද්ධංග පාරවේයයි මේ බොද්ධංග පාරවේදී හතක් වූ බොද්ධංග අපි සාකච්ඡා කරන්න වෙනවා බොහෝ දෙනා දන්නවා බොද්ධංග කිව්වාම බෝධිපාක්ෂික ධර්ම කියන වචන සාපේක්ෂව මේ සත්‍ය බොද්ධංග කොටස් ගැටෙනවා කොහොම හරි පටිච්ච බෝධිපාක්ෂික ධර්ම කිව්වහම එතන 37ක් නේ. මෙතන 7ක් කියනවා. මේ අමතරව තව ඒ කියන්නේ 30ක් කියනවා. මේ සම්භෝධිය අවබෝධ කිරීම සඳහා අවශ්‍ය කරන්නා වූ මූලික අවශ්‍යතා අඳුම කාර්යය. මේ සත්‍ය බෝධිපාක්ෂික ධර්මකමකෝ මේ සත් බෝධ්‍යංග ධර්මයන් වල මේ චතුරාර්ය සත්‍යයක් දෙන්නේ. චතුරාර්ය සත්‍ය නමුත් සතිපට්ඨාන සූත්‍රයේ ධම්මානුපස්සනා කොටසලා අල්වචනාදී දේශනා කරලා මේ සතිපට්ඨානෙ මුල ඒකායනෝ අයං වික්ඛවේ මග්ගෝ කියලා ඒ සතිපට්ඨානිය ඇත්තා වූ ඒකායන බව එක්කම පරමාර්ථයකට උදදී ඇති බව විස්තර කරනකොට ඒකෙන් ගම්ම්‍ය වෙන්නේ <clears throat> මේ සත්‍යාවයි. එහෙම නැත්නම් මේ පරමාර්ථ වශයෙන් බලාපොරොත්තු වෙන්නේ මේ ප්‍රතිපත්තාන දේශනාවේ මේ ඒකායන මාර්ගයෙන් එහෙම නැත්නම් වටපිට යන අවුල් පාස නැති සහිත පාර්ති නෙවෙයි ඒකායන විදු තේටි කරන මාර්ගයෙන් මේ චතුරාර්ය සත්‍ය ළඟා වීමයි මේ ප්‍රතිපත්තාන දේශනාව. සත්‍ය බෝධිපාක්ෂික ධර්ම වල සඳහන් කෙරේ. සත්‍ය බෝධිපාක්ෂික ධර්ම වල සඳහන් කෙරේ. ඒක නිසා යෝගාවචරයේ වශයෙන් මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව අනුමාන ඥානිකෝ අවබෝධයක් කලින් තියෙනවා. එතකොට තමයි එවැනි ප්‍රත්‍යක්ෂයකට ඒ යෝගාවචරයා කුසල ඡන්දයක් පහළ කරන්නේ ජීවිතය කරන්නේ මේ ජීවිතයේම සත්‍ය අධ්‍යක්ෂණය කරන්නේ සාක්ෂාත් කරගන්න පෙළඹේ. ඒ නිසා සතිපට්ඨාන සූත්‍රයේදී මේ චතුරාර්ය සත්‍යය පිළිබඳව සංග්‍රහයක් ඉදිරිපත් කරනවා. මේ සංග්‍රහය ඒ සාමාන්‍ය තේරවාද බුද්ධ ධාතනයේ සඳහන් වෙන මූලික ලක්ෂණ පහක් වෙන විදිහකට කියනවා නම් ඒ තේරවාද බුද්ධ ධාතනයේ ඕනම දෙයක් පටන් ගන්න කලින් හොඳ පිළිසිදු ආරම්භයක් පිළිසිදු සාධනමක් සාධනමක් සකස් කර ගැනීම බොහොම වැදගත්. එමගින්ම ඒ අවසාන බලාපොරොත්තු වෙන පරමාර්ථයේ මූලික ලක්ෂණ ඒ ආරම්භ කරන්නට එමගින්ම යම් ප්‍රමාණයකට අත්දැක ගන්න පුළුවන් ස්වභාවයක් තියෙනවා. ඒ නිසා චතුරාර්ය සත්‍යයක් ගොඩනැගිලා තියෙන්නේ ආන්න ඒ කියන විදිහේ පටන් ගන්න හොඳ සාර්ථක නම් පටන් ගන්න කරේ හොඳ සද්ධාාවක් තියෙනවනම් හොඳ වීර්යයක් තියෙනවනම් හොඳ සතියක් තියෙනවනම් සමාධියක් ප්‍රඥාවක් තියෙනවනම් ඒ ඉතුරු වැඩට හරි වෙයි. ඒ නිසා චතුරාර්ය සත්‍ය වශයෙන් කියන ඉදන් දුක්ඛං අරිය සත්‍යං කිපජානනති කියනකොට මේ දුක්ඛාරය සත්‍ය තමයි මේ හතරෙන්ම ඊ타ත්ම වැදගත් වෙන්නේ. ඒක පිළිබඳව මේ වැදගත් තාලෙට සරුවචන් වහන්සේ විසින් අවධාරණය කරලා තියෙන ආකාරයට තේරුම් ගත්තොත් ඉතුරු තුනේ ඉබේම සිද්ධ වෙනවා. දුක්ඛ සත්‍ය අවබෝධ කළ පමණින් ඒ සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය කියන ආවේ හතරට ඒ භාවනාමය කෘත්‍ය බොහෝ දුරට සිද්ධ වෙනවා. ඒ නිසා හාත්පසින් ආબોධ කළ යුත්තේ වශයෙන් ඉදං දුක්ඛ සත්‍යන්ති දුක්ඛ දුක්ඛ ආර්ය සත්‍යන්ති පජානාති කියන එක අපි කලින් කිව්වා වගේ ප්‍රත්‍යක්ෂේ නැත්තම් අනුමාන ඥාණයෙන් හෝ සුතමේ ඥාණයෙන් හෝ හොඳ හැටි ස්පර්ශ කළා කියන යෝගාවතරය ඒක පිළිබඳව යංගම් සහිතව මායින් සහිතව දැනගෙන තියෙනවා. ඒක තවත් පැත්තකට විස්තර කරනවා අපි ගහක තියෙන අඹ කොකුරක් ගහන් කඩන් හදනවනම් ඒ කොකුරේ මුල් නටුව ඉඳලුවොත් ගෙඩි කොකුරම බිම වැටේ. එහෙම නැතුව එක එක ගෙඩිය නට්ට කඩන්න ගියොත් ගෙඩි ගානට පහර ගහන්න වෙනවා. මේ මේ චතුරාර්ය සත්‍ය පෙන්නන්නේ ගෙඩි හතරක් සහිත අඹ කොකුරක් විදිහට. ඒක මුලින්ම කඩන්න පුළුවන් මේ දුක්ඛ සත්‍ය පිළිබඳව හොඳ පරිච්ඡේ ඥානයක් ඇත්තා. ඒ නිසා අපි සඳහන් කළා මේ දුක්ඛ සත්‍ය ඊටාම වැදගත් කියලා. නමුත් සාමාන්‍ය සංසාර පැත්තෙන් බලනකොට අපිට නොවැදගත්ම තුච්චම පහත්ම එපාන කරපු ඉක්මනටම නැති කරන්න ඕන දේ දුකම තමයි. ඒ මොකද සෑම සතෙක්ම නැත්නම් විශේෂයෙන්ම මිනිසයා මේ සත සොයා යන ගමනක් තමයි සංසාරේ තියෙන්නේ. එනිසා ඒ පුද්ගලයාට මේ සැප යාදෙන තාලයකට එහෙම නැත්නම් සදාතනික ක්‍රමයකට සදාකාලික වෙන්න නම් මේ දුක්ඛ සත්‍ය පිළිබඳව අවබෝධය අවශ්‍යයි කිව්වට පස්සේ එතනදී ඒ දෙකම පිළිගන්න පුද්ගලයා ඉතින් ආධ්‍යාත්මික වෙන්න වෙන ආගමානුකූල වෙන්න වෙන එහෙම නැත්නම් සාමාන්‍යයෙන් ඒ සැප සොයාගෙන යන කෙනා දුක කියන එක අහන්නවත් කැමති නැහැ. ඒක ගවේෂණය කරන්න කැමති නැහැ. ඒකට බැස ගන්න ඕනේ, අවබෝධ කරගන්න ඕනේ කියන එකට කැමති නැහැ. ඒ මොකද ඒක අන්තයක්. කාමසුකල්ලි කාම යෝගයේ කියන එකේ ඒක අන්තයක් තමයි මේ දුක ප්‍රතික්ෂේප කිරීම මාර්ගයෙන් සැපම හොඳින් හෝ නරකින් දුක ප්‍රතික්ෂේප කරලා හොඳින් හෝ නරකින් සැපම ලබන්න හොයන මාර්ගයේ මේ බුද්ධ දේශනාවට ගැලපෙන්නේ. එහෙම නැත්නම් දුකම දුකටම බැස ගැනීම දුක් වීමෙන් මේක කරන්න ඕනේ කියන එක එහෙම අත්කිලමතාන් යෝගයක් නැතන අනුමත වෙන්නේ නැහැ. විශේෂයෙන්ම අපි මේ පදලස දාකට සත්‍යයනා කරන ධම්මිතක පවත්තන දූපේ මෙන්න මේ දෙක බැහැර කිරීම මාර්ගයෙන් තමයි මේ ඒකායන මාර්ගයට කොට පාදගන්නේ. ඒ නිසා සම්මිය දෘෂ්ටික පුද්ගලයා ආධ්‍යාත්මික එනතන් ආගමික හැඟීමක් ඇති පුද්ගලයා මේ දෙක මුලින්ම හඳුනාගෙන තියෙනවා. මේ හඳුනා ගැනීමත් මේ දුක්ඛ සත්‍ය අවබෝධ කිරීමේ මූලික සුදුසුකම්. ඒ මොකද වැදගත් වෙන්නේම ප්‍රධාන වෙන්නේම මේ දුක්ඛ සත්‍ය අවබෝධ කිරීමයි. ඒක නිසා මේ ඉදිරිපත් කිරීම ප්‍රහේලිකා ජනකයි. ඒ නිසා කවදාකවත් බුද්ධ දේශනාවේ චතුරාර්ය සත්‍යයෙන් බලපටන් ගන්නෑ. පටන් ගත්තොත් ඒ සුදුසු වෙච්ච, පේල ගැහිච්ච, පේ වෙච්ච මනසක් නැත්තම් ඒක තවත් දුක වැඩි කිරීමට හේතු වෙන්නේ ඉති කියනවා. ඒ නිසා ඒකට ක්‍රමික සත්‍විස්කෝධි පාක්ෂික ධර්ම මාර්ගයේ එවනම් සම්පත්තාණි කාය අනුපස්සනා ක්‍රමයෙන් ක්‍රමයෙන් ලං වෙනවා. ඒ මොකද මේ දුක්ඛ සත්‍ය පිළිබඳ විග්‍රහය බොහෝමත්ම වාදවලට එහෙම නැත්නම් එකවර අවබෝධ කරගන්න බැරි මේ මායා ස්වරූපයකට ලක් ඒක විශේෂයෙන්ම ප්‍රකටම චතුරාර්ය සත්‍යයෙන් මේ දුක්ඛ සත්‍ය පිළිබඳව විග්‍රහයක. ඒ මොකද ඒක තනකදී මේකට යම් ආකාරයකට මේ හිත යොදන්නා වූ ගැඹුරට හිත යොදලා භාවනා කරන භාවනා යෝගාවචරෙන් තස්සතිලක් පිළිස. සුදු දේශනාවේ සඳහන් වෙනවා මහණනි ඇත්ත වශයෙන්ම මේ දුක නම් පෙළෙන සුළු තමයි දුක් තමයි. නමුත් මේ දුක ආර්ය සත්‍යයක් බව දැන ගැනීම නම් සැපයක්. දුක නම් දුකයි. ඒක පිළිබඳව මේ සරුවචන් වහන්සේ කවදාකවත් දුක් වළඳන්ඩ දුක් ගින්න ගන්න එහෙම කියන්නේ. ඒක පිළිගන්නවා ලෝක ස්වභාවයෙන් ගත්තත් උන්වහන්සේගේ සර්වඥතා ඥාණයෙන් දැක්කත් මේ දුක නම් දුකමයි. නමුත් මේ දුක සත්‍යයක් බව දැන ගැනීම. ඒ ආර්ය සත්‍යයක් බව දැන ගැනීම පරම සත්‍යයක්. පරම සැපයක්. ඒ නිසා ඉතාමත් ගැඹුරු දුකක්. මේ තුල සත්‍යය තියෙනවා, මේ තුල ආර්ය සත්‍යය තියෙනවා. ඒ නිසා මම මේක වටහා ගත යුතුයි කියලා හිතනවා ඔහුට ලැබෙන සැපය සාමාන්‍ය දුකක් වටහා ගත්ත කෙනෙකුට වඩා. මේක තමයි ඒ භාවනා ජීවිතේ යෝගාවචර ජීවිතේ අෂ්ටලෝක ධර්මයන් විතේයි කම්පා නොවෙමින් ඉදිරියට ගමන් කරන ක්‍රමය. ඒ මංගලාදී සූත්‍රවල නිවන් ලැබුවට පස්සේ මේක සඳහන් කරන්නේ. උත්තස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති අශෝකං විරජං හේමං ඒතං මංගල මුක්තම ඉතිසර තමයි තපෝද භ්‍රමචාරියේ ආදී එක්කෝම තියෙන නිසා මේ සත්‍ය අවබෝධය කියන එක එකම දවසක එක චිත්තක්ෂණයක කරන්න අමාරු ප්‍රතිපදාවක් ඒ ප්‍රතිපදාව පුරාම තියෙන්නේ ආරම්භයේ ඉතාම පිළිසිදුව කොහොම සත්‍යාවෙන් කුසල ඡන්දයකින් කැපවීමකින් පුරන්නේ පුරාගෙන යනකොට යනකොට යනකොට ඒ අර දුක වශයෙන් දැකපු දුකේ මොකද්ද හොඳ ලක්ෂණක් හොඳ ඥානයක් හොඳ සුඛයක් තියෙනවා එතකොට මේ දුක දුක්ඛ සත්‍ය බවට පත් වෙනවා දුක්ඛ ආර්ය සත්‍ය බවට පත් වෙනවා ඉතින් යෝගාවචරයේ සත්‍යපතානේ අහන්න ඉස්සර වෙලා භාවනා ජීවිතයකට පත් වෙන්න ඉස්සර වෙලා ආගමික ජීවිතයක් පත් වෙන්න ඉස්සර වෙලා සාමාන්‍ය අනිකුත් සත්‍යයන් සමග අනිකුත් මනුෂ්‍යයන් සමග බෙදාගෙන මේ සැපසෙවීමේ ව්‍යාපාරකයේ යෙදෙනවා ඒක සාධාරණයි. නමුත් යම් දවසක සතිපට්ඨාන ආදී ඒකායන මාර්ගයක් මේකට තියෙනවායේ මේ සැපසෙවීම සඳහා ඒකට සූතමේ වතේ, චින්තාමේ වතේ, ඒ වාගේම භාවනාමේ වතේ මේක සාක්ෂාත් කරගන්න ඕනේ කියුවට පස්සේ ලොකු කැපකිරීමක් කරලා තමයි සූතමේ ඥානයට හොපත් වෙන්නේ චිත්තාමේ ඥානයට අනුවේ ඥානයටපත් වෙන්නේ ඊට පස්සේ ඒක මේ ප්‍රතිවික්ෂා කිරීම තමයි යෝග ජීවිතය කියන්නේ. මේ යෝග ආවතරය මුලින් කවුරුත් වගේ පැමිණෙන පුංචි දුකට පැලෙන එවනට ඒකට ප්‍රතිකර්ම හොයන සුළු තපස් හොයන සුළු කුද්දලෙක් බාටපත් වෙනවා. නමුත් කායන පස්සනාව ඉඳලා කරගෙන කරගෙන කරගෙන යනකොට ටිකෙන් ටික ටිකෙන් ටික Taman කරා පැමිණෙනා වූ පුංචි පුංචි දුක් සමත ක්‍රමයෙන් හෝ විපස්සනා ක්‍රමයෙන් හෝ එක්කෝ තලාවබලා හෝ එහෙම නැත්නම් අභිභවනය කරමින් ඉදිරියට යනකොට යනකොට මේ යෝගාවචරයට වැටෙන්න පටන් අර ගන්නවා මේ දුක ආත්පසින්ම අවබෝධ කළ යුතු ධර්මයක් වශයෙන් බැලුවොත් බින්දට වඩා පොඩිටක් බින්දට වඩා චිත්තක්ෂණයක් මේ දුක දිහා ඉවසිල්ලෙන් බලන්න පුළුවන් ගැතියක් තියෙනවා ඊට පස්සේ ආයෙ නෝසාගතියටපත් වෙන්න ඉඩ තියෙනවා නමුත් පහුවෙන්ද වෙනකොට තවත් ටිකක් දුක්ඛානුපස්සනාව පිළිබඳව දුක පිළිබඳව වෙනකට වඩා ඉවසීමේ ශක්තියකින් බලා හිටියොත් වෙනකට වඩා ඒ දුකේ ඇතිවීම පැවතීම දැක ගන්න පුළුවන්. පුංචි පුංචි දුක්ඛ. තව ඉස්සරහට යනකොට ඊට වැඩි මධ්‍යස්ථ ප්‍රමාණයව පුංචි පුංචි වයනන් ඇතිවීම පැවතීම නැතිවීම තුනම දැක ගන්න පුළුවන්. මධ්‍යස්ථේ වරත් මුණ දෙන්න ඕනේ මුණ දෙය යුතුයි. ඒක තමයි යෝග අවතරකම කියන්නේ කියලා. අර දුකේ විශේෂ ක්ෂේත්‍රේ තමන් අධ්‍යයන කරන ප්‍රදේශයේ ටික ටික ටික ටික වැඩි කරලා දවසක පරියේ යම් කියන විදිහට ආත්පතින්ම මනුස්ස ජීවිතයකට ඔහුගේ කර්මානුරූපව අනිකුත් ඒ ධර්මානුකූල හේතු මත පැමිණෙන තාක් දුක් ඔක්කොම දරන්න පුළුවන් දරන්න ඕනේ දරිය යුතුයි කියන ධර්මයට එනකොට ඒ හිත පිටෙන්න පුළුවන් තරම් පිටෙනවා වැඩෙන්න පුළුවන් තරම් වැඩෙනවා අර මේ අහන්න හත්පත්තානේ අහන්න ඉස්සර තිබුණාට වඩා ආත්පතින්ම ලෝකය පිළිබඳව, සැප පිළිබඳව, දුක පිළිබඳව, තමා පිළිබඳව පුදුමාකාර වෙනසක් ඇති මේක තමයි ඒක ආයන මාර්ගය. ඉතින් මේක ආයන මාර්ගය පිළිබඳව ධෛර්යය උපදවනවා මේ දුක්ඛ ආර්ය සත්‍ය පිළිබඳව ඇති හැටියෙන් විස්තර කරගන්න. ඉතින් මේකට විවිධ තථාගත දේශනා උපමා ලං කරගත්තොත් මේ වාගේ පිළිසකට සතුටු වෙන්න පුළුවන්. <clears throat> තමන් පිළිබඳව පිළිච්ච භාවයටපත් වෙන්න පුළුවන් ගතිය වැඩි. ඒ මොකද මේ වෙනකොටත් දැනෙන කැපකිරීමක් කරලා මේ මාර්ගයට වැටගත්ත පිරිසක් වගේ. අපි ඒ දුක පිළිබඳව අවබෝධ කිරීම නැත්නම් දුක ආත්මීම දැනගැනීමේ ක්‍රමය චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමේ මූලික පාඩම. නැත්නම් මූලික පෙළගත්ම සකස් වීම කියලා ගත්තොත් අපි මේ සාරවත්යන් වහන්සේට සෙත් සිටි දෙන මහා ගුණ මුදානං සත්හත වෙන භව දුකට වේදානං කියලා මේ භව දුකට වේදකම ඒ කායන මාර්ගය තමයි මේක පෙන්වන්නේ. නමුත් මේකට අපි සාමාන්‍යයෙන් දර්ශනය ගන්න පුළුවන් මේ කායික රෝග සඳහා වෛද්‍ය ක්‍රම දක්වන ආකල්ප ගැන බැලුවොත් අපි වගේ ලංකාව වගේ රටවලින් නැත්තන්ට සම සම මට්ටමට මේ බටහිර වේදකමත් එහෙම නැත්නම් මේ ආශ්‍යාකරේ පවතින ආයුර්වේද වේදකමත් අර බටහිර නොවන අනිකුත් වේදකම් ක්‍රම ගැනත් සෑහෙන අවබෝධයක් තියෙනවා. මේ දෙකේ ප්‍රධාන ආකල්පමේ වෙනසක් වෙනස්කම් තියෙනවා. ඒ මොනවාද? බටහිර වේදකම මේ රෝග ලක්ෂණ වලට වේදකම් කරනවා වහාම ප්‍රතිඵල දෙනවා. රෝග ලක්ෂණ හඳුනා ගැනීම සඳහා නානා ප්‍රක්‍රම ඒ වගේම උපකරණ රාශියක් තියෙන හරියටම රෝග ලක්ෂණේ හඳුනාගෙන රෝග ලක්ෂණයට ප්‍රතිකර්ම කරන නිසා වහා ප්‍රතිඵල දෙනවා. නමුත් ආයුර්වේද ක්‍රමය ඒ රෝගයට මූලයයි හොයන්නේ. රෝග ලක්ෂණ වලින් නතර වෙන්නේ නැතුව ඒ රෝග ලක්ෂණ බොහෝ කොට හැදෑරීවි. ඒ සඳහා වෛද්‍යවරයාත් යෝග මේ රෝගියාත් දෙදෙනා අතර හොඳ කතා බහක් යන්න ඕනේ සංනිවේදනයක් යන්න ඕනේ එතකොට රෝග මූලය අඳුනගන්න ටික වේලාවක් යනවා කාලයක් යනවා ඒ රෝග මූලය අඳුනාගෙන පෙදකම් කළොත් අර බටහිර වෛද්‍ය ක්‍රමයේ වගේ අතුරු රෝග එහෙම නැත්නම් අමතර රෝග මතු කරන්නේ නැතුව අල්ගේලා හෝ යම් නිෂ්ඨාවක් ලබන්න. ඉතින් මේ මේ මෑත කාලේදී විශේෂයෙන්ම අපේ යුගයේ ඇති වුණා වූ මේ තාක්ෂණ සහ වෛද්‍ය විද්‍යාත්මක දිනු ගැති නිසා අපිට මේ හදිසි සුවේ හදිසි පහණි සුඛය බොහොම ලොකු කරපෙන්නන්න පටන් ගත්තා. ඒ නිසා අපි ඒ දේශීය ක්‍රමයේ ඉක්මවලා බටහිර ක්‍රම වලට යන්න ගියා. ඒ මොකද වහා ප්‍රතිඵල ලැබෙන එක. දුක හැදෑරීමක් කරන්න ඕනේ නැහැ. දුකට හේතුව බැලීමක් අවශ්‍ය කරන්නේ නැහැ. වහාම එන දුකට වහාම ප්‍රතිකාරය. එනි විදිහට කරන ප්‍රතික්‍රියාවයි. මේකේ සාර්ථකත්වයක් පේන්න පටන් ගත්තා. ඇත්තටම ඔය පසුගිය අවුරුදු 20 20කට එහා වගේ කාලේ මිනිස්සු විශේෂයෙන්ම මේ බටහිර ක්‍රමය වෛද්‍ය විද්‍යා ක්‍රමයට නෙවෙයි විද්‍යාව, තාක්ෂණය, ආර්ථිකය වගේ බටහිරින් එන දේවල් ගැන කතා කරපු දේවල් අද ඒ බටහිර විද්‍යාවත් බටහිර මේ මේ වෛද්‍ය ක්‍රමත් පසුබාන යුගයට එනකොට උතුමාකාර හිස් ප්‍රලාප බාටපත් වෙනවා. ඒ කාලයේත් හිතුවේ අපේ වෛද්‍ය ක්‍රමයක් හරි විද්‍යා ක්‍රමයක් හරි තාක්ෂණයක් හරි ආර්ථිකයක් හරි ඒ නිසා ලෝකෙටම බණ කියන්න පටන් ගන්නවා. ඒ නිසා මේ ආශ්‍යාකර ඉරියත්තු තුන්වෙනි ලෝක රටවල් වලට වැටෙනවා. ඒගොල්ල දියුණු ලෝකේ. ඉඳගෙන කියාවු මැතිමතාන්තර දිහා බලනකොට ඉතින් අපි මේ අවුරුදු 20කට 30කට ඉස්සෙල්ලා ඇත්තටම පරාජය පිළිගත්ත ස්වරූපයක් තිබුණේ. නමුත් කවදාකවත් කවුරුවක්වත් ඒ බටහිර වෛද්‍ය ක්‍රමයේ මේ දේශීය වෛද්‍ය ක්‍රමත් එක්ක ගලපලා පරිශන කෙරුවේ නැහැ. මොකද කළා නම් ඒකෙන් සිද්ධ වෙන්නේ සත්‍ය මතුවෙන එකයි. ඒක සල්ලි තිබුණේ ඒගොල්ලෝ ගාව ඒක දුන්නේ නැහැ. නමුත් අද ඒගොල්ලම හොයාගත්ත ක්‍රමේ නිසා ඒගොල්ලෝ අමාරු වෙලා දෙනවා කීප ක්‍රමයක්. ඉතින් බලනකොට පේනවා මේ රෝගයට අදිස් වෙලා රෝග ලක්ෂණ නැති කරන එක මාර්ගයෙන් තමයි මේ භයානක රෝග ඊට පස්සේ මතුවේ. කයේ තියෙනා වූ පරිසරයට ගොරොත්තු දීමේ ශක්තිය අර රෝග බීජ මැරෙනා වගේම මැරෙනා බෙහෙති. ඊට පස්සේ ඔහුට මොනම දෙයකටවත් මුණ දී ගන්න බැරි ඔය භයානක ඒස් වගේ රෝග ඇති වෙනවා. මේක රසායනික තත්ත්වයක්. මොකද දේශීය වෛද්‍ය ක්‍රමයේ කරුවේ ඒ රෝගය හොඳට හදාගන්න රෝගය හොඳට මතු වෙනකන් ඉඳලා හදාගලා ඒ කියන්නේ ඒක හොඳටම පිළිගන්නවා ලෝකයේ කියන එක ලෙඩක්. ඒකට කවදාකවත් බෙහෙත් හොයන්න බෑ. අපිට අවශ්‍ය වෙලා තියෙන අර උග්‍ර අවස්ථ දරා ගන්න බැරි තත්ත්වේ මගහරන එකයි නිස්සාවක් ලබන්නම් මේ රෝග මූලේ හොයාගන්න. ආනේ මූලේ හොයාගෙන ඒකට වෙදකම් කෙරුවට පස්සේ ඒ පුද්ගලයාට අර ඒ රෝගෙම පස්සේ හැදෙන්න පුළුවන්. නමුත් ඒ රෝගය නිසා ඒ බෙහෙත් නිසා අමතර රෝග හැදෙනවා. මේ නිසා දරුවචන්හන්සේ දුක්ඛ සත්‍ය පිළිබඳව මේ ඉදිරියෙන් තිබ්බ කාරණාව ඒත් එක්කම පෙන්නන සමුදේ සත්‍ය මේ දුකට හේතුව සොයා ගැනීමත් එක්ක ශබ්ද බල සම්බන්ධයි. ඒ නිසා මේ දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්නවා හාත්පසින් දැක ගන්නවා කියන එක එතනදී වහාම දුක නැති කිරීම අදහසින් දුක අවබෝධ කරගන්න ගතියක්වත් දුකට කඩාපනින ගතියක්වත් දුකට ප්‍රතික්‍රියා කරන ගතියක්වත් නෙමෙයි. දුක මූල ධර්මයක් වශයෙන් සත්‍යයක් වශයෙන් පරම සත්‍යයක් වශයෙන් අවබෝධ කරගන්න ඉවසීම කියන චිත්තක්ෂණය දුකත් උකට වෙදකම් කිරීමක් අතරමැද තියෙනවා. විවේක බුද්ධියට ඉඩ තියෙනවා. එහෙම නැතුව එනේන දුකට බෙහෙත් දෙන්න ගත්තොත් ඒ වේදා බටහිර වේදකමකට තමයි වැටෙන්නේ. දොස්සහඬ වේ. ඒ પરම්පරාවක් නැතුව දීගා પરම්පරාවේ හරි දොස්සහඬ වෙනවා. ඒ නිසා මේ රෝග ලක්ෂණ දිහා බලලා හාත්පසින්ම රෝග ලක්ෂණ ඉගෙන ගන්න ඕනේ. එතකොට තමයි ඔහු ඒකේ හේතුට එහෙම නැත්නම් සමුදේ කියන ධර්මයට යන්නේ. ඒ නිසා මේ වෛද්‍ය ක්‍රමයේ බටහිර වෛද්‍ය ක්‍රමයේ කෝක වෙතත් මේ දේශීය වෛද්‍ය ක්‍රමවල හැම වෙලාවෙම මේ චතුරාර්ය සත්‍ය වගේ ආර්ය සත්‍ය නැති වුණාට සත්‍ය හතරක් තියෙනවා. ඉතලා රෝගය දැනගන්න ඕනේ ඊට පස්සේ රෝග නිදානේ දැනගන්න. විශේෂයෙන්ම මේ රෝගියාට තියෙන්නේ රෝගය දැන ගැනීම. ඒ වගේම මේ රෝගේ ඇති හැටියෙන් වෛද්‍යවරයාට කියා බෑ. වෛද්‍යවරයාට එතකොට කියනවා ඒ රෝග නිදානය සොයාගන්න. රෝගියාගේ රෝග ලක්ෂණ වලත් උදව් උපකාර ඇතුව යෝග නිදානේ තෝරගත්තට පස්සේ තමයි ඒ නිරෝධයක් දෙද නිරෝධ කිරීමක් ගැන හිතන්න පුළුවන්. ඊට පස්සේ ඒක සඳහා මාර්ගය. එනිසා යෝගාවචරය කියලා කියන්නේ දුක ආපු ගමනේ දුකට ප්‍රතික්‍රියා කරන්න ඇත්තනේ. මේ දුක ආත්මසින්ම තේරුම් ගත යුත්තක්. දුක්ඛං පරිඤ්ඤය. ආත්මසින්ම තේරුම් ගත යුත්තක්. ඒ නිසා දුකක අපි අර ලෙඩ රෝග ලක්ෂණ ගන්නවා වගේ යමක් අපි ඉස්සරහට විස්තර කරනවා මොකද්ද මේ විස්තරන් කියලා. ඒ වගේ දෙයක් මතුවෙච්චාම මෙන්න ඒක මතුවෙන හැටි. මේන එකෙන් දිගට පෙළෙන තවන හැටි. මෙන්න මේක අවසාන වෙනකොට ඒකේ මේ අතුල පිට විස්තර දැකෙන හැටි. ඒ නිසා ඒ දුක මුල මැද අග කියන මේ චිත්තක්ෂණ තුනේම භාවනාවක් වශයෙන් තමන්ගේ ජීවිතේ කැප කරලා කරන ප්‍රතිපත්ති මේ පූජාවක් වශයෙන් කරනවා නම් ආන්න ධර්මයේ ක්‍රියාත්මක වෙන්න බුදුහාමුදුරන්ගේ අර බව දුකට වේදානම් කියපු විදිහට සමුදේ සත්‍ය තේරුම් අරගන්න ඒ බුද්ධ ඥානයේ යම් ආකාරයක උන්වහන්සේ බොහෝ වීර්යයෙන් උත්සාහ කරලා ගත්තද ඒ වගේ යෝග අවශ්‍යතාවක් ටිකෙන් ටික ටිකෙන් ටික ඒ සමන් අත්දකින්න දුකට සාපේක්ෂව අත්දකින්නවා කිව්වහම මෙතන තියෙන්නේ ඒ දුක මුලමැද අග වශයෙන් හොඳට ඉවසීමෙන් බලා සිටීමෙන් ලැබෙන අධ්‍යාත්මික ශක්තිය පරිතේ මේ ඒකට හේතු බුද්ධ ආදී උත්තරමයන් වහන්සේ සියල්ල දැකගෙන සියල්ල දැනගෙන දේශනා කරගවා ටික ටික ටික දෙන්න පටන්. ඉතින් ඒ නිසා යම් කෙනෙක් ඒ ආකාරයට මේ දුකට කඩා පැනලා දුකට ප්‍රතික්‍රියා කරලා දුකට අඬා වැළපෙන එක නෙමෙයි කරන්න තියෙන්නේ ඒ දුක ආර්ය සත්‍යයක් වඩපත් කරන මේ දුකේ මුල මැදාග දැකලා මම මේක දන්නා මේ ශාස්ත්‍රයේට මේ වෛද්‍ය විද්‍යාවට විශේෂඥ වූ වෛද්‍යවරයාත් එකතු වෙලා මේක හේතු හොයාගන්න ඕනේ. මේ දුක නැති තැනක හේතු හොයලා වැඩක් නැහැ. දුක ගියාට පස්සේ හොයලා වැඩක් නැහැ. දුක පවතිච්චිමයි හේතුව බොහොම ප්‍රකට. අන්න ඒක හොයාගන්න ඕනේ කියන ඒ ආධ්‍යාත්මික කැපකිරීම. සංඥා දෘෂ්ටිය ඇති කරගත්තා නම් ඔබට ඒ දෙකම තදංග වශයෙන් එතන එතන කුංචි කුංචි දුක්වල නිරෝධයක් නිරෝධ මාර්ගයක් පැනෙනවා. ඒකට කියනවා තදංග නිබ්බුති කියලා. අන්න එහෙම කෙනා තව ඉස්සරහට තියෙනා වූ සාමාන්‍ය කෙනෙකුට දරා ගන්න බැරි මට්ටමේ දුක් අත්දකලා ආධ්‍යාත්මික හොඳ අත්දැකීම් රාශියක් සහිත කෙනෙක් නම් උච්චංග ධර්ම මතක් කරන පමණින්ම ලෙඩ ගන්නවා. උච්චංග ධර්ම වලින් කියන්නේ මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම සඳහා Taman මේක ඉස්සල්ලා කරපු අනන්ත උත්සාහ උපකාරවලදී ඇතුලේ වැඩිච්ච මොඳ ගුණ ධර්ම රාශියක් තියෙනවා. ඒ ගුණ ධර්ම මෙනෙහි කරනකොටම හිත සෞඛ්‍ය සම්පන්නයි. හිත තේරුම් අරගන්නවා මේ දුකට අඬා වැටෙන ගතිය ඕ දුකට ප්‍රතික්‍රියා කරන ගතිය කියන දෙකම ප්‍රත්‍යක්ෂ මේ ඥානයකට යොමු කරවන්නේ. ඒකම අපි පෙළනවා. ඒකම අපි කුපණ කුපණය කරනවා. ඒ නිසා මේ රෝග ලක්ෂණ පවතිද්දීම හිත මේන් වෙන් කරගෙන ඉන්න පුළුවන්. අනාත්ම ස්වභාවයකින් අනිත්‍ය ස්වභාවයෙන් දුක්ඛ ස්වභාවයෙන් අනාත්ම ස්වરૂපේ ඒ රෝග ලක්ෂණ දිහා බලන්න පුළුවන් ගැතියක් තියෙනවා. මේකට කියනවා මේ පරතෝ සංකල්පයකින් මේ රෝග වේදනා දුක් වි අනුංගේ දෙයක් බලන්නසේ ආයවට ආගන්තුක ස්වරූපයක් දිල බලන්න පුළුවන් ගැතියක්. ආනේ බලන්න පුළුවන් ගැතිය එනකොට සම්පූර්ණ රෝගේ නැත්නම් කය ඒ පෙළෙද්දී හිත වෙන් කරගන්න පුළුවන්. විශ්ුද්ධි වර්තුල. ආනේ ඒක ශක්තියක් වුණාට පස්සේ ඒ යෝගාවචරයට ඒ රෝගී නැත්නම් ලෙඩ වෙලා ඉන්න යෝගාවචරයට ධෛර්යයක් වුණත් එන්න පුළුවන් මට මේට වැඩිය දුකක් ආවත් මට කරන්න තියෙන්නේ මේකයි. දිවසා දරා ගන්න බැරි නම් අපි ඒකට ප්‍රතිකර්ම කළාට මේ දුක එන්නේ ලොකු පණිවිඩයක් කියලා. චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා දෙන්නයි. ඒ නිසා මේ දුකට මම මුල් දෙන්න. මේට වැඩිය බරපතල දුකක් ආවත් ඒකට සාදර වෙන්න. සාදර වෙනවයි කියලා කියන්නේ දුක බදා ගන්නව නෙවෙයි, දුකට ප්‍රතික්‍රියා කරනවත් නෙවෙයි. ඒ දුක එන්න හේතුව මොකක්ද කියලා හොයන්න. අන්නේ හේම කෙනාට බුද්ධංග ධර්ම දේශනා කළා තුන් දේශනා කරවා ගත්තත් දෙකම හිත සුව කරගන්න. ඒ නිසා සතිපට්ඨානයි කියලා කියන්නේ අර භව දුකට වේදානන් කියන විත්‍රාජාන් වහන්සේ දීපු ඒ මේ අමෘතේ වාගේ ගුලියක් තමයි. ඉතින් මේක ඒ භාවනාවේ නැත්නම් බුද්ධංග ධර්ම පිළිබඳව සූත්‍රමය, චින්තාමය, භාවනාමය අධ්‍යක්ෂ නැති කෙනාට ඉතින් කනගාටු වෙන නමුත් කියන්නේ නෝ බෙහෙත් අවශ්‍යයි සෞඛ්‍ය විදි අවශ්‍යයි ඒ වයින් යටෙන්ට වෙනවා ඒක කවදාකවත් නිහින තත්ත්වයක් හෝ පහත් තත්ත්වයක් නෙවෙයි ඒ මොකද වෙන කිසිම ආගමකට වඩා බුදුරජාණන් වහන්සේ විනය පිටකයේ බෙහෙතක් දක්වන්දයක් දේශනා කළා කියලා. තාමත් එකම බෙහෙතක්වත් කාටවත් හොල්ලන්න බැහැ. අනික ඔය බටහිර විද්‍යාවේ ඕනම බෙහෙතක් තවත් දෙයකින් අලුත් දෙයක් වෙනවා. මේක නම් කිසිම වෙලාවක වෙලා නැහැ. ඒ තරමට මේ සත්‍යයක් කන්දා දේශනා වෙලා තියෙනවා. ඒ අදහස් කරන්නේ සාමාර බොජ්ජංග ධර්ම පිළිබඳව හෝ චතුරාර්ය සත්‍ය පිළිබඳව හෝ මේ සමාගත තමන් විශ්වාසයත් වෙන මට්ටමට ඒ අභ්‍යන්තර ගුණ සංකාණේ වැඩිම නැත්නම් ඒ පුද්ගලයා මත්තට හෝ එහෙම දෙයක් ඇති කරගන්න සෞඛ්‍ය සම්පන්න විය යුතුයි. අනේ සඳහා බේසාවක්. නමුත් හොඳට අදිච්ච වැඩිච්ච කෙනෙකුට මේ බොද්ධංග ධර්ම මෙනෙහි කිරීමෙන් පමණින් ඒ ලෙඩෙන් නැගිටින්න පුළුවන් ගැතියක් තියෙනවා. ඒ නිසා මේ දුක පිළිබඳව බලන දෘෂ්ටි කෝණය බලන හැටි එක එක යෝගාවචරයාගේ භාවනා මට්ටම් වල හැටියට වෙනස් වෙනවා. ඒ නිසා ආධුනිකයට විශේෂයෙන්ම සමත භාවනාව ගැන කතා කරනකොට සප්පාය කරුණු කියලා જાතියක් උගන්වනවා. සප්ප කරුණු. ඒ කියන්නේ දුක ඒ දැවෙන ගොජ දමන උස්සන්න භාවයේ හිටියොත් ඔහුට මේ ගැඹුරු ධර්මයක් අවබෝධ කරගන්න බැරි නිසා ඒ ඉස්තු සප්පාය, භෝජන සප්පාය මේ ආදි වශයෙන් මේ ගෝචර සප්පාය, ආවාස සප්පාය උගාක් සැප කර්ම දීලා තමයි මේ ධර්මයේ තේරුම් ගන්න. මේ ධර්මයේ තේරුම් කරන්නේ තව ඉතරට තව මේ සැප හොයලා දෙන්නම්, සුඛෝභෝගයක් දෙන්නම් කියන එක නෙවෙයි. මේ පුංචි ලැබිච්ච ස්පාසුව තුළ මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම සඳහා හොඳ මානසිකත්වයක් ඇති කරගෙන මත්තට එන්නා වූ ඒ යුක්ත සත්‍යයට මුහුණ දෙන්න පුළුවන් ශක්තියක් ඇති ඉතින් ඒකෙදී මේ ඇති වෙන අභ්‍යන්තර බාහිර බලපෑම් අපි එන දුකකට මූණ දෙන්න යනවනම් අපි බය ආසු බැගෑපත් දුක්ඛිත ස්වභාවයකට නේදපත් වෙන්නේ. එතකොට කොහොමද මේ උත්තරම ධර්මයක් අවබෝධ කරගන්නට වෙන්නේ? ඒක නිසා අපි දුකෙන් තොර වෙ යුතුයි නේද කියලා ඕන කෙනෙකුට හිතන්න. නමුත් සරුවචන් වහන්සේගේ අවසාන භවයේ උන්වහන්සේ ශක්තිති රජකම ලබන්න තරම් වාසනාව තියෙද්දි ඒ සියලුම ඉසු මේ මේ ඒ සැප ඉසුරු සම්පත් අතහැරලා උන්වහන්සේ ගිහිල්ලා ඇවිල්ලා ඒක වෙනස් විදිහකට කියනවා නම් අර මේ අය අවුරුද්දක් දුෂ්කර වාසය කරලා හමාර වෙලයි මේ දෙයට කරන්නේ. ඒ වෙනත්නම් කියන්න තිබුණා මේ රජ සැප විඳලා කියන කතාවක් කියලා. නැත්නම් දුක්පත් කුලයක ඉපදිලා දුක් සත්‍ය විඳනනම් කියන්න පුළුවන් ඒ නැති බැරි කමද කියන කතාවක් කියලා. නමුත් මේ දේශනාව චතුරාර්ය සත්‍ය දේශනාව හෝ ඒ වෛද්‍ය ලෙඩ පිළිබඳ කියන කතාව එහෙම එක පැත්තකට බර වෙච්ච එකක්. ඒක නිසා අර උපනිෂා සූත්‍රය වගේ සූත්‍රවල මේ දුක්ඛ සත්‍යයේ තියෙනා වූ මේ ප්‍රයෝජනගත හැකි ශක්තිය. දුක්ඛ සත්‍ය දුක්ඛ ආර්ය සත්‍යයක් වඩපත් කර ගැනීමට හැකි හැකියාව කොහොම කැපිපේන විදිහට විස්තර කරනවා මේ ලෝකේ ඕනෙම ආගමික ධාර්මික ජීවිතයකටපත් වෙන්න ශ්‍රද්ධාවිතාව අවශ්‍යයි. ශ්‍රද්ධාවට අන්ත ජීවිතයකටපත් වෙන්න ශ්‍රද්ධාවිතාව අවශ්‍යයි. ශ්‍රද්ධාවට ආසන්න කාරණාව දුක. දුකටපත් වුණාට පස්සේ තමයි අපි එක්කෝ දෙවියන් අදහන කෙනා දෙවියව අදහන්නේ එහෙම නැත්නම් බුදුන් අදහන කෙනා බුදුන් අදහන්නේ දුකටපත් වුණාට පස්සේ ඒ නිසා දුකේ තියෙනවා පුදුමාර්ථයේ අවබෝධය මේ කියන විදිහේ අපි මායාකාරී ගතිය අයින් කරලා දුකේ තියෙන ප්‍රයෝජනගත හැකි ශක්තිය ප්‍රයෝජනගත හැකි වර්ගයේ තේරුම් ගැනීම මේ චතුරාර්ය සත්‍ය දේශනාවේදී මුලින්ම තිබී තවත්. නමුත් ඒ දුක විස්තර වෙන ඒ රෝග ලක්ෂණත් එක්ක ගැටීමක් වන්දක. එදා මේ අස්සජී මහා ස්වාමීන් වහන්සේ දකපු ඒ පරිබ්‍රාජකයාට අස්සජී ස්වාමීන් වහන්සේ මතක් කළේ මෙන්න මේ පස් මෙන්න මේ තත්ත්වේ යේ ධම්මා හේතුප්පබව තේසං හේතුන් තථාගතෝ ආහ එවැත්නි යම් ධර්මයක් හේතු ප්‍රත්‍යයෙන් කරන ගානං අර්වචනාගන්නේ හේතු ප්‍රත්‍ය ප්‍රකාශ යම් දුක හේතුකෙන් කරන ගානං උනාගේ දුක ගැන අවබෝධය තුලින් හිත යොමු කරවන්නේ ඒ දුකේ හේතුකයි සමුදය සතිය. මේක කියනකොටම සෝවාන්. මේක කියනකොටම සංකේත සමුදය ධම්ම සම්බන්ත නිරෝධය. යම් තාක් ලෝකේ ඇති වෙන තාක් ධර්ම තියෙන ඔක්කොම නිරෝධ වෙන පුළුවන් කිය. ඒ මේ ප්‍රතිපරිපාදකයට තේරෙනවා. ඉතින් ඒ ඒ ඒ වැටහිල්ල එනේ දර්ශනය තමයි යෝග ජීවිතේ පුරාම තියෙන නිසාම දෝ සම්දී පරමං තපෝති සික්ඛා කිය. ඒ අන්තිම පරම තපස කියලා කියන්නේ ඉවසෙන්න. මොකක්ද ඉවසන්නේ? මේ දුක ඉවසන්නේ මොකටද? බයටවත් පස්තර වෙලා ඉඳලා ගහන්නවත් නෙවෙයි. මේ දුකේ හේතුව දැක ගන්න තරමට දුකේ ඉඳීම විවේක බුද්ධිය පාලවි යුතුයි. එහෙම නැත්නම් ඒ විවේක බුද්ධිය පහල කරගත්තා වූ උත්තරමන් වහන්සේලා කියන තාලේ වටහාගත යුතුයි. මේකයි දුක්ඛ සත්‍ය අවබෝධ කිරීමේ තියෙන්නේ. ඒ නිසා සම්බිදා පරිසම්බිදා මාර්ගයේ ඒ සත්‍ය දේශනා කරන තැන උන්වහන්සේ සඳහන් කරනවා මේ චතුරාර්ය සත්‍යයටම අවබෝධ ගැළපෙන කාරණා තුනක්. මේ හතරටම චතුරාර්ය සත්‍ය කියන සත්‍ය හතරටම හත අවිපත අනන්‍යත කියලා ධර්ම තුනක් වෙනවා. මේ මේ මං කියනා වූ මේ සත්‍ය සතර හතයි සත්‍යයි. ඒ බොරුවක් නෑ. ඒ කාණ්ඩ. අවිතතයි. ඒක විතත වෙන්නේ නෑ. සතරේ භාවයෙන් වෙනස් බවට පත්වීමක් කවදාකවත් අනන්‍යතයි. වෙනස් බවටපත් වීමකුත් නැහැ. විපරිණාම වෙන්නෙත් නැහැ, අන්‍ය භාවයකටපත් වෙන්නෙත් නැහැ. දුක්ඛ සත්‍ය කිව්වොත් ඒක එහෙමම. ඒක සර්වඥ දේශනාවක්. ඒක මේ සම්මියද්දෘෂ්ටික බෞද්ධයෙකුට එහෙම නැත්නම් රහතන් වහන්සේට පමණක් නෙවෙයි ඕනෑම කෙනෙකුට ඒකට විරුද්ධව කතා කරන්න දෙයක් නැහැ. අවිතත. විතත භාවයේ තත භාවයෙන් අන්‍ය භාවයට විපරිණාමයේ භාවය කාදාකත් යනවා. අනන්‍යතා. අන්‍ය භාවයකට යනවා. මෙන්න මේ මේ තුනට විතසගතිය කියන කටුනක් අතරටම හත අවිතත අනන්‍යද කියන භාවයට පත් කරගෙන උන්වහන්සේ එයින් ආයත් දුක්ඛ සත්‍යයට ආලෝකයක් කරන් දෙනවා දුක්ඛ සත්‍ය කොහොමද හත විතත අනන්‍යත වෙන්නේ එතනදී කියනවා ඉතින් යත්තා වූ පෙළන බව දුක්ඛ සත්‍යයේ තියෙනා වූ සීලනක්කෝ පෙළන ස්වરૂපයක් තියෙනවා ඒක ඇත්තක්. අවිතතයි. ඒකෙන් වෙනස් දෙයක් බවට විපරිණාම වීමක් වෙන්නෙම නැහැ. පෙළෙනවා, පෙළෙනවා, පෙළෙනවා. අනන්‍යතයි අන්‍ය භාවයටපත් වීමක්. ඒ වගේම සංකතක් හෝ මේ දුක ඇදිලා තියෙන්නේ ආනාපාන රාජක එකතු. සංකතයක්, ආයෝනියක්. ඒක එහෙම නෙවෙයි වෙනයි කියලා කියන්න පුළුවන් තත්යක් ඇත්තේ නැහැ. අන්‍ය භාවයක් ඇත්තේ. විතත අවිතත අනඤ්‍ය. ඒ වගේම සංතාපනට්ඨෝ මේක තවර සුළු. දුකටපත් වෙච්ච කෙනා ඒකෙන් තැවෙන සුළු. අන්නේ තැවෙන සුළු බව ඇත්ත. සත්‍ය භාවයක්. ඒක විතතේකට යන්නේ නැහැ. අන්නේ භාවයකටපත් වෙන්නේ ඒ වගේම විපරිණාමට්ඨෝ ඒක විපරිණාමයකටපත් වෙනවා. දුක තිබුණොත් සැපට හැරෙනවා. සැපට තිබුණොත් දුකට හැරෙනවා. අද කුමුදුක තත්ත්වයටපත් වෙනවා. වෙනස් වෙනස් දේවල් වලටපත් වෙනවා. මෙන්න මේ ලකුණු හතර නිසා දුක්ඛ සත්‍ය සත්‍යන. ඒක වෙනස් මේ විපරීතයකට යන්නේම නැහැ. අන්‍ය භාගයට යන්නේ. ඒක නිසා දුක්ඛ කියන එක පෙන්නන කම කියන එකට වාද නැහැ. ඒ කියන්නේ අපිට උනත් දුක කියලා අපි තේරුම් ගන්නේ පෙළෙන සුළු ගතියට. නමුත් මේ දුකේ පෙළෙන සුළු බව සදාතනික සත්‍යයක්. දුකේ පෙළෙන සුළු බව ආර්ය සත්‍යයක් කියලා. ඒ පෙනෙන සුළු බවට අවදි වුණොත් මේ පුත්‍රයා එතන බුදුනේ. අයින්දාලන්නේ. අයින්ද හැදුවොත් එතකොට අපි මේ ඒ සදාතනික தත්ත්වයේ ප්‍රතික්ෂේප කරුවා වෙනවා ප්‍රතිපදාවෙන් වැටෙනවා. ඒ නිසා දුකී යත්තා වූ මේ පෙළෙන සුළු ගතිය දුක නැති වෙලාවේදී කවදාකවත් අවබෝධ කරගන්න එකක් නැහැ. ඒ විතරක් නෙවෙයි දුකට ආවට පස්සේ මේ දුක කියන්නේ ඒකාන්තයෙන් පෙළෙන සුළු බවක් කියලා කලින් අහලා නොතිබුණා නම් කෙනෙක් දුකෙන් පැනලා යනවා. මේ මිනිස්යාගේ සතාවේ තියෙන සහජයක්, සහජාතයක්. අන්නේ සහජාතේ කලින් කඩලා තියෙනවා. කඩලා තියෙන කොහොමද? ධර්ම සාකච්ඡාවලින් බණමාලා, තාත්වරුත් බලලා, සර්වඥාන්තියත් වගේ උත්තරනාදී ආශ්‍රය කරලා මේ කලින් හිතට කවලා තියෙනුනේ මේ දුක ළඟට එනකොට විශාල ආර්ය සත්‍යයකට අපි දොර ඇරෙන්නේ. මේකට එනකොට පෙළෙන සුළු ගතියක් තියෙනවා. මේ පෙළෙන සුළු ගතියේ අදහසින් කරන්නේ. සත්‍ය ධර්මය, ආර්ය ධර්මය. මේක කවදාකවත් ගහක, වැලක, ගසක හැදෙන්නේ නැහැ. අවබෝධ කරගන්නත් බෑ. ඒක ඊයේ උනාට වැඩකුත් නැහැ, හෙට වෙලා වැඩකුත් නැහැ. ඊක අල්ලපු දෙකනට වැඩක් වෙලා නැහැ. සමන්ත වර්තමාන මොහොතදීම පැමිණිච්ච වෙලාවේදී මේ එන මේකේ පෙළෙන සුළු ගැටි. ආනේ පෙළෙන සුළු ගැටියට එනකොට හොඳට තේරෙනවා එක සත්‍යයක්. අම්මා කවිල දීපේකුත් නෙවෙයි. ගුරුවරයා කිව්ව නිසා පිළිගන්න දේකුත් නෙවෙයි. වෙන සමීකරණ එක සූත්‍රයක මාර්ගයෙන් ලැබු දේකුත් නෙවෙයි. සත්‍තාවෙන් බාර ගන්න දේකුත් නෙවෙයි. තර්කයෙන් වැස ගන්න දේකුත් නෙවෙයි. දුකේ පෙළනතුරු ගන්න. මේ පෙළනතුරු ගතියේ තියෙන පරම සත්‍යය. දුක කියලා කියන්නේ දුකක්. නමුත් දුක දුක බව දැනගන්නක යථාභූතව දැනගැනීම සැපක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ අපට කිසි දෙයක් අලුතෙන් දීලා නැහැ. උනාදී දීලා තියෙන්නේ උඹලා ළඟම නැත්තම් මේ පංචස්කන්ධයක් සහිතව පංචවෝකාර භාවයේ ඉපදිච්ච මේ සම්මදෘෂ්ටික මිනිස්යාට මේ දේ පිළිබඳව වෙන දෘෂ්ටි කෝණකින් බලන්න. ඒකටයි සම්මදෘෂ්ටි කියලා කියන්නේ වෙන දෘෂ්ටියක් නෙවෙයි. ඒ නිසා දුකමයි සත්‍යව ඇති කරගත යුතු ධර්මය දුකමයි වීර්ය කළ යුතු ධර්මය දුකමයි මේ සතිමත් වේ යුතු ධර්මය ඒකෙමයි සමාධිය තියෙන එකමයි ඉතින් ඒකට කලින් තමයි ඔය බොද්ධංග ධර්ම අවබෝධ කරලා දීලා තියෙන්නේ. ඒක පෙන්වනවා මේ සතියේ ඉඳලා උපේක්ෂාව දක්වා යන වැඩපිළිවෙල එන්න උච්චර මේ හිතේ විප්ලවයක්. උච්චර හිතේ මේ මේ පරිණාමයක් විය යුතුද? ඒ කොච්චර පරිණාමය වුණත් මේක චිත්තක්ෂණයක වැඩක්. දුක පිළිබඳව අවශ්‍ය නම් විචාත බැඳගෙන ශෝක පරිදේව දුක්ඛ දෝමනස් වශයෙන් අඳ අඳා කොච්චර දුකට කරන්නේ. කවුද එන්නේ අපිත් එක්ක ආදාන. අවස් මොඩේකී සර්වඥ වහන්සේ වගේ දන්න කෙනෙක් වෙන උන්වහන්සේ මතක් කරන්නේ ඕක ආවට පස්සේ වයිසට වෙනකන් නඩනේ කියති අවශ්‍යතාවයක් නෑ. ඕක තමයි අපි සංසාරේ පුරාම කළේ. ඒ නිසා ඉසాత බාවදගෙන අඬතරන් නැති වෙලාවක මේ මන අහලා ඒවා පිළිබඳව එකක් එකක් එක ගලපලා මේ මේ තර්ක ඥාන ඇති කරගෙන පුංචි පුංචි දුක් වලදී ඒ දුක එතන සුදුක් මේක තියෙනවා කියලා ඒ දේ දැක ගන්න අසුළු විදිහට දුකට එළඹ සිටුවාදී. ඒ දුක එනකොට දුකම මෙනෙහි කරන ගතිය වීර්යය මේ තුලම සත්‍යාව ඇති කරගන්න මෙතන තමයි බුදුන් ඉන්නේ මෙතන තමයි ධර්මයේ තියෙන මේක තමයි සංඝයා කියන්නේ මේක පන්නලා අර පටේර වෛද්‍ය ක්‍රමයේ වගේ රෝග ලක්ෂණය පන්නලා නැත්නම් රෝග ලක්ෂණ යටපත් කරලා එහෙම වෙනදක් ඉඳී තියෙනවා නමුත් ඒක හැමදාම සත්‍යාත්මික ධර්මයක් වෙන්නේ මෙහෙම ඒ දුකේ තියෙන උපෙලෙන සුළු ගතිය බලනකොට කියන්නේ පීලණය කියලා පීලනට්ටෝ ඒක සංකතයක් අර දුක වෙනම සුළු ගතියක් කියන ඥානයේ ඇතුළ දුක දිහා බලනකොට නම් ඒක දපක් වශයෙන් හිතන්න පුළුවන්. නමුත් මේ ඥානයේ අවිද්‍යාව තියෙන දුක දුකක් නෑ. දුක ගොඩදා ආසන්නයි උස්සන්නයි. ඒ මොකද ඔහුට තියෙන්නේ තද නিত্য සුඛ දුක සංඥාවක්, මිත්‍යා දෘෂ්ටික සංඥාවක්. ඒ නිසා දුක නැති කිරීමේ ඒකයි මගේ ආත්මයේ ගතිය කියලා ඒකත් එක්ක රණ්ඩු කරන්න කරන්න කරන්න දුක වැඩි. නමුත් මේ දුකට මූල දෙන ගතිය එනකොට ඒක ඒ දුක්කට මුහුණ දීම ඥානයක් කියන අදහස හිතේ තියෙනකොට දුකේ සංකලනය දුකේ මේ தත්ත්වය වෙනස් වෙනවා. අනිත් එක තමයි තේරෙන පටන් අරගත්තා. ඒ දුකට හේතුව ඒකකින් කලින් හෝ මේ මොහොතදී හෝ ඇති වුණා වූ තෘෂ්ණාවක්. ඒක කවුරුත් එක්ක සාඳු කරලා හෝ අඬලා හෝ යාඥා කරලා කරන්න දෙයක් නැහැ. ඒ ගෙවා දාන්න පුළුවන් ගෙවට මොනවත් අත්දේ. ඇඬුවත් ගෙවන්න වෙනවා නැතත් ගෙවන්න වෙනවා මැද්දෙන් බන්න කරපු දෙයක් කිව්වත් ඔක බන්න කරපු දෙයක් කෙරුවා දෙන්නම මැරෙයි. ඔකත් බන්න අපි දීලෙක් වගේ කලකනවා ඒ මොකද මැරෙන හැටි මම පෙන්නන ඕන මැරෙන හැටි ඉවරයි. අන්න ඒ වගේ ඒ වීර්ය ශක්තිය ඇති වෙනවා නම් මේ දුකේ දුක ඇතිවීමට හේතු වෙන සංකල්පනේ. මෙන්න මේ කාම කරු රාශියක් විතර ඇති වෙන්නේ එකම විදිය පීඩන දෙකක් දෙන්නකොට දුන්නා දෙන්න විදිහ වෙන වෙන තාක්ෂණ. ඒක එක නා ඒ පීඩනයේ විදිහේ දක්වන ආකල්ප මතයි. ඒ නිසා ඒක සංකතයි ආයුණයි තමා විසින්ම අදාගෙනයි මේ වළඳායි. ඇදගෙන නානවා. අනාගෙන කනවා. ඉතින් ඒකට අවිද්‍යාව වැඩි වෙන්න වැඩි වෙන්න තෘෂ්ණාව වැඩි වෙන්න වැඩි වෙන්න එක තැන කරකවෙන්න පටන් ගන්නවා. ඒක අඩුවෙන් අඩුවෙන් දීර්ඝ චක්‍රවතේ තේරෙන පටන් අර ගන්නවා. ඉතර වගේ නෙවෙයි දුක එනකොට ඉවසීමේ ශක්තිය මාර්ගයෙන් ප්‍රතික්ෂා මාර්ගයෙන් දුක පිළිබඳව පෙර නොඇසු වුණෝ විදූතාලයට පැටෙන්න පටන් සුබ්බේ අනනුසුතේ ධම්මේ මේ කවුරුත් කියප එකක් නෙවෙයි එත බුදුන්සේ දේශනා කළ තියෙන දුක පිළිබඳව සාදර වෙන්න දුක ගැන බලන්න එතකොට ඔබට මේ විඤ්ඤා මේ අර්ගයට අහුවෙච්ච නැති ආකාරයේ ප්‍රත්‍යක්ෂයක් ලැබෙනවා ඒක අනනුසුතයි වචනයට නගන්න බෑ අනනුසුතේ ධම්මේදී චක්කු මුදපාදී ඇහැට පේනවා වගේ ඥානමිත පාදී හිතට වැටෙනවා වගේ වැටෙනවා පඤ්ඤාවද පාද විද්‍යාවද පාදී ආලෝකෝද ඒ පුංචි පුංචි මේ සංකත ස්වභාවය දුක කියන්නේ හදාගත්ත දෙයක් ඒක පුංචි දේවල් වල මේ විදිහ වැටෙනකොට මුක්තිය ඥානෙ වැටෙනවා මට මේක සියලු දුක් සඳහා අත්දකින්න මේකේ කොටසක් තමයි මේ විචාත්‍යන්තර කොම්පැනිකට බාර දෙන්න එහෙනම් කොටසක් මම සත බලදාහරි දෙවියන් ආතයට බාර දෙන්න එහෙ නැත්නම් කොටසක් මම මගේ ජාත්‍යන්තර නැත්නම් ධම්මාන්තර වෛරකාරක බාර දෙන්න කවුරුවක්වත් හරියන්නේ මේ තේරම දුක්මයි ඒත් ඇති වෙන තේන දේවල් තේරම දුක් ඒ නිසා මම මේ පුංචි දෙයක් අද පටන් ගත්තා දරා ගන්න පුළුවන් වුණා විනාඩි දෙක තුනක් හරි එක විදිහට වාඩි වෙලා ඉන්න පුළුවන් කමක් ලැබුවා අරුණියේ උඩ වේලාවක් ඉන්න පුළුවන් කමක් ලැබුණා ඒ වෙනකොට තමයි මට එපාකම කම්මැලිකම බය සංකාව සංකාව ඇති වුණා ඒ තේරම ගියා මෙනෙහි කරමින් මූණට මූණ දාලා බලන ඉන්නකොට තීරණ පටන් අර ගන්නවා මේ පටන් ගත්ත ක්‍රමයට ආත්මම මට. ඉතින් ඉඳලා හඳ වෙනකක්. පරියන්කක් පාත, ලක්ෂණක් පාත, තව සක්කාසක් කරන වැඩක් පාත මේ දුක පැටලෙන්නේ. එතකොට තේරෙනවා දුක්ඛං පරිඤ්ඤාතන්ති මේ භික්ඛවේ රූපේ අනනුසුතේසු ධම්මේසු පෞරුත්ථන කියලා තිබුණේ නමුත් මට හිතුණා මේක නම් ආත්පතිමම තේරුම් ගත යුතුයි කියලා නාහරු ධර්මයක් මට ඒකට කියනවා සත්‍ය ඥානය. සත්‍ය ඥානය තමයි දුක පිළිබඳව මේ සාධර බව. දුකටම දුකම සත්‍යක් වඩපත් කරගැනීමේ ඥානයක් අවශ්‍යයි. ඊගාටේ පුංචේ පටන් ගන්නත් එක ආස්තතිම ඉවර කිරීමේ ඥානයක් අවශ්‍යයි. ඊට පස්සේ ඥානය පහළ වෙනවා කොයි මොහොතකාරී අරිඤ්ඤා තන්ති මේ භික්ඛවේ කුප්පේ අනනුසුතේතු ධම්මේ. සමන කීනකින්වත් හිතුවේ නෑ මේ දුක මැරෙන්න කලින් මේ විදිහට ඉවර කරගන්න පුළුවන් වෙයි කියලා නමුත් මම දුක්පත් පැමිණෙන්න පුළුවන් පුංචි දුක් වලින් පටන් අරගෙන අවසාන මරණ දුක දක්වා ඒ තේරම මම අත්දැකලා. අත්දැකලා මම දැන් නොමැරි වර්තමාන මොහොත ජීවත් වෙනවා මේක පෙර නැසුදා. මෙන්න මේ විදිහට දුක්ඛ සත්‍ය පිළිබඳ කුත්‍ය සත්‍ය ඥානෙ කුත්‍ය ඥානෙ කුත් ඥානෙ පහළ වෙන්න නම් මේ දුක පිළිබඳව දුක නැවත චක්‍රීකරණය කරලා දුකම කොහොමද පාඩපත් කරගැනීමේ ශක්තිය අපි තුල ඇති විය යුතුයි. මෙන්න මේකයි මේ දුකට ප්‍රතිකර්ම හොයන්නේ සාමාන්‍ය පුතක් ධනියක් දුකම මුලින් දුකට උත්තරේ හොයන යෝගාවචර පතර ඒක නිසා මේ දුකේ සංකත භාවය මේක හදාගත්ත දෙයක් බව බලාගෙන යන දෙයක් බව තේරුම් අරගන්න එක ලොකු හාස්‍යයක් ඇති කරන හිත. අපි මේ අනුල දොස් කිව්වට අනාගතයට දොස් කිව්වට වර්ධ මේ අතීතයට දොස් කිව්වට සෑලක දෙයට මම වවුටි. බුදුරජාණන් වහන්සේ අන්නේ වගේ පූර්ණ මනුස්සත්වයක් අපට අතට දීලා කියන්නේ බහිනකොටම සුකට පිළිබඳ අවබෝධය බහිනකොටම සංවචනාධිකේ තියෙන පූර්ණත්වය උන්වහන්සේ අපිට දීලා තියෙන පූර්ණත්වය නිදහසක් පූර්ණව පැහැදෙන මේ සංකතය. සීලනත්ෝ ඊගාට සංකාපනත් මේක තවනමයි. ඒක නිසා මේ කාටවත් ඇවිල්ලා මේක බුදලේ වතේ. දැන් දෙම අපි යන තියෙන දරුවන් දෙන බුදලයක් වශයෙන් දරවන්නක් සොබුන් දෙන්න දෙයක් නැහැ. ඒ මොකද මේක තියෙන්නේ කුංචි දුක් පිළිබඳ අවබෝධ කරන පුංචි තැවීමක් තියෙනවා. විශාල දුක් පිළිබඳ අවබෝධ කරන විශාල තැවීමක් තියෙනවා. නමුත් ඒ තැවුනට ඒ තැවෙන ගතිය ආස්තරින් අවබෝධ කරගන්නවා. මැරෙන්නේ නැහැ, කුකුරන්නේ නැහැ, නැින්නේ නැහැ, අන්තභාග හැදෙන්නේ නැහැ, කොට වෙන්නේ නැහැ. උනත් තැක. මොකද අපි මේ ඒකායන මාර්ගයක වැඩ කරන්නේ. ඒ නිසා මේකේ තියෙන ස්ථාවර ස්වභාවය. ඒ සංතාපනන්ත භාවයේ මුලින් දෙන්න දෙයක් නැහැ. ඒ මොකද මේකේ තියෙන්නේ කුංචි දුක් පිළිබඳ අවබෝධ කරගන්න කුංචි තැවීමක් තියෙනවා. විශාල දුක් පිළිබඳ අවබෝධ කරගන්න විශාල තැවීමක් තියෙනවා. නමුත් ඒ තැවුනට ඒ තැවෙන ගතිය ආස්තකින් අවබෝධ කරගන්න. මැරලා යන්නේ කුකුරන්නේ නැහැ, නැහින්නේ නැහැ, අන්තභාග හැදෙන්නේ නැහැ, පොර වෙන්නේ නැහැ. උනත් තමයි. මොකද අපි මේ ඒකායන මාර්ගයේ වැඩ කරන්නේ. ඒ නිසා මේකේ තියෙන ස්ථාවර ස්වභාවය. ඒ සංතාපනන්ත භාවයේ මුලින්ම තේරුම් ගන්න. ඒ මුලින් තේරුම් ගන්න තමයි අපි බණ අහන්නේ. ඒ වගේම තමයි ඒක තුලින් අපිට ජීවනක් ලබා ගන්න පුළුවන්ද කියලා කල්පනා කරගෙන තමයි අපි මේ අන්වේ ඥාන, තර්ක ඥාන, චින්තාමය ඥාන කියන්නේ. ඊට පස්සේ ටිකෙන් ටික ටිකෙන් ටික තවන ස්වරූපේ වැඩි වෙනකොට. ඒත් මේක ඉවසන්න පුළුවන් මට මීට මාත්‍ර මීටත් වැඩිය තව යොකට මම මුණ දෙන්න ඕනේ කියලා බලාපොරොත්තු වෙනවනම් මානරයටවත් කරන්නේ. බ්‍රහ්මයාර කරන දේක. ආරවල දාන දෙවියන් කරන දේක. ඒ නොකරනවා නම් ඒ බුද්ධලයට බුදුහාමුදුරට කරන දෙයක්. ඒ නිසා මේක සතිපට්ඨානලා දේශනා කළ යුතුමයි. මේ දුකේ පවතින්නේ තත භාවේ විතත භාවේ අඤ්‍යත භාවේ කියන එක මේ පීලනත් කියන අදහසෙත් පෙළෙන ස්වභාවයේ එකක් නැහැ. වෙනසක් නැහැ. අන්‍ය භාවයක් නැහැ. මේක හදාගත්ත ආයෝනියකට මේකක් බවට දෙකක් නැහැ. සත්‍යය. වෙනස් ස්වභාවයක් නැහැ අන්‍ය භාවයක් නැහැ. මේකේ තවන ස්වභාවයටත් චිත්තයි සතයි විතතයි අඤ්ඤතයි. අවසාන කියනවා විපරිණාමයි. සැප වේදනාවක් නම් අනිවාර්යයෙන් මේක මතු වෙනකොට හොඳයි නැති වෙනකොට දුකයි. දුක් වේදනාවක් නම් මතු වෙනකොට දුකයි නැති වෙනකොට සැපයි. අදුක්කම සුඛ වේදනාවක් නම් දැන ගැනීම සුඛයි ඒක නොදැන සිටීම අවිද්‍යාව දුකයි. ඒක නිට්ටයෝම වෙනස් වෙන සුඛයි. කායන වසනාට ගන්න රූප ධර්ම වලට වඩා ශීඝ්‍රයෙන් වෙනස් වෙන සුළුයි මේ නාම ධර්ම. නමුත් සංඥාව දුක පිළිබඳ අපි බය බොහෝ කල්පවතියි. ඒක එකල ස්වභාවය. මේ දුක ඇති කරන මූල හේතුව නම් ශීඝ්‍රයෙන් වෙනස් වෙනවා. ඒ නිසා පරියන්කේදී නටන්න උනාට, අනන්න උනාට, මෙවුනන්න උනාට, ධාර්මි දාන්න උනාට සංකීර්ණ කෙනෙක් හිතනවා නම් එහෙම නොවි. ගල් පිළිමයක් පාවිච්චි භාවනා කරන්න ඒක මනස්කල්පයක් විතරයි. අනිවාර්යයෙන්ම ඒ පරියන්කේදී මේ සක්මනේදී එදින්දා වැඩවලදී මරණ දුක හෝ සමාන දුකකට විඳින්න වෙනවා. මේ යෝගාවචරයක විඳින්නේ අර මැතුම් බණ්ඩා විද්දා වගේ කොහොම සපක් හොඳයි. මම වෙන කාලේ වුණේ ඕක මට ලෙඩ වෙලා වයසට ගිහිල්ලා මරණ අවස්ථාවේ මම දැන් හොඳ තරුණ යෝගනේ කියන වෙලාවේදී ඒ පැමිණෙන දුකට ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් මුණ දීලා මේක අතයි. ආනේ බුදුරට පුළුවන් මේ ලෞකික தත්ත්ව ඉක්මවලා ලෝකෝත්තර තත්ත්වයට. ඒකදී තමයි අපි මේ රූප ලෝක කාම ලෝකේ වල රූප ලෝක ගැන කිසිම ශක්තියක් විතර ඇති වෙන්නේ. ඊළාමිස සුඛයක් ඇති වෙන්නේ. ඊට පස්සේ රූප ලෝකේ වල අරූප ලෝක වලට යනකොට ඒ ශක්තියක් ඇති වෙනවා. ඉතින් යනකම් මේ සම්බුද්ධ මේ මේ සම්බුද්ධයන් වහන්සේ පහළ වෙන්න ඉතලා පස්සේ තේරුම් ගන්න තිබුණා. පස්සේ මාතේ දේශනා කළා ඒ අරූප tattiyat ඉක්වවල ඒ තියෙන්නේ දුක. ඒකේ ගන්න දෙයක් නැහැ ඒකත් අයින් කරන්න. ඒකත් අයින් කරන්න රූප අරූප tattwa ඉක්මවල ඒන tattweටත් මේක තාම පෙළනමයි මේක තාම සංකතයක්මයි මේක තාම තවනමයි මේක තාම වෙනස් වෙන පැත්තකටපත් වෙන්න පුළුවන් සදාතනික නැහැ ආනේ විදියට දුක පිළිබඳව එnde එnde එnde එnde ඉතර මට්ටමට යනකොට හැබැයි ඒ කියා ගන්න බැරි තත්යකටපත් වෙනවා ඒ මොකද මේ පටිඝ වෛද්‍ය විද්‍යාවයි ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ ගත්තාම ඔය සතන පුරාම ආයුර්වේද වෛද්‍ය විද්‍යාව කෙරුවේ තම කරන්න තියෙන දේ කරගෙන ඉස්සද්දෝ බලන්න. මොකද අර බටහිර ක්‍රමේ යන්නේම අඳුරෙත් එකම. තලාගෙනමයි. තලාගෙනමයි. ඒක තියෙන්නේ විෂ බීජ නසන ගතිය. ඒ විතරක් නෙවෙයි අනික වෛද්‍ය ක්‍රමත් නසන ගතියක් තියෙනවා. අන්තිමට වෙන්නේ මොකද? බීජ මනසත් නතරයි. ඒ තරමටම ගියාට පස්සේ අද එයාත් අන්න පේන්න පටන් ගන්න තියෙනවා මේ ශුද්ධ ජීවි නාශන බෙහෙත් අද මිනිස්යා කෙනෙක් ප්‍රධානම බාධා වෙලා තියෙනවා ඒ විතරක් නෙවෙයි ඒ ශුද්ධ ජීවීන් මිනිස්යා ඉන්නවා ඕනම ප්‍රතිජීවයක හදනකොට ඊට ප්‍රතිවිරුද්ධ මේ විෂ බීජවල තියෙන ප්‍රතිශක්තිය වැඩි වෙනවා කරකවිල වැටලා තියෙනවාද මිනිස්යා ඇහැට නොපෙනෙන ශුද්ධ ජීවියාට කොහොමද කවටපත් වෙලා තියෙනවා ඒක හොඳටම දන්නේ වෛද්‍ය විද්‍යාවේ ඉහළම කියන පත්‍රේ ඉන්නත් සැකර තියාගන්න දෙයක් නැහැ ඒ වාගේ තමයි නමුත් මේ කාලේ මැද ඒ ඇත්තම දැන් තේරුම් ගන්න තියෙනවා ඊට වැඩිය මේ කොලයක් තලාගෙන එහෙම කරන මේ වෛද්‍ය ක්‍රමයේ මොකද්ද පුදුමාකාර ගැඹුරක් තියනවා කියලා හොයන්න පටන් ගන්නවා. එකපටවත්වත් නෑ වෛද්‍ය විද්‍යාව මේ ආයුර්වේද වෛද්‍ය උඩ දාන ගැතිය. ඒගොල්ල කියන්නේ අපි එදායේ ලෝක දරගෙන හිටියා. මොකද අපි වෙදගම් කරන්නේ හේ. ඒ නිසා අපිට බෙහෙත් දීපුවම රෝග ලක්ෂණ පහ වෙයි කියලා කියන්න බෑ. ඇදිමින් කිව්වේ. ආයුර්වේද කරනවා හොඳටම දාන්න. ඒ වගේ තමයි බුදුජානන් වහන්සේගේ මේ දුක්ඛ සත්‍ය මුල් කරගත්ත ආ වූ දසවල් සත්‍යෙට බහිනකොට ඕනම කෙනෙකුට කියන්න පුළුවන් මේක දුක නතන ක්‍රමයක් නෙවෙයි දුක වඩන ක්‍රමයක්. ඊයත්න උත්තර දෙන්න පටන් ගත්තොත් අවදාකත් යෝගාචර යෝගාචර කරනවා. දැන් යෝගාචරය ඒ වෙලාවල් වලට කරන් තියෙන්නේ අන් ඇත්තේ නම. දීරෙක් වගේ. ඇස් ඇත්තේ නම. අන්ධෙක් වගේ ඉන්නේ. කොන්ද බණ ඇත්තේ නම් කොඳු රෝගයක් ඇති කෙනෙක් වගේ. නැත්තම් මරණියක් වගේ ඉඳගෙන බුද්ධ ආදී උත්මයන් වහන්සේලායි දේශනා කරපු දේවල් ඒ තාලෙටම විකට කරගෙන යනවා. ඒ වගේම තමයි ගණන් හදනකොට තාම ගැඹුරු සංකීර්ණ ගානක් ආවත් ඒ ගාන මේ ව්‍යාපාර වස්තු ගානන්ද සුළු කිරීමේ ගානන්ද බීජ ගණිතයත් ආදි වශයෙන් ගාන තේරුම් ගැනීමම ඉතාමත් වැදගත්. ගණේ ගන්න ගත්ත ගමම හදන්න පටන් අරගත්තට <clears throat> මොනව හදනවාද කියලා හිතේ නෑ කිසිම එකලාසයක්. නමුත් ගාන හොඳට අවබෝධ කරගත්තා නම් ඒක තමයි මේ දුක්ඛ සත්‍ය අවබෝධ කළා වගේ. එතකොට තේරුම් ගන්න මේක මේ ව්‍යාපාර වස්තු ගානක් නැත්නම් අංක ගණිතයක් නැත්නම් සීක්ෂ ජ්‍යාමිතියක් නැත්නම් නව ගණිතයක් මොකක් හරි හේතුන් අරගෙන මෙන්න මෙතනයි මේ කාරණාව කියලා මේ ගාහණි ගැටලුව ඒ ගාහණ ඉදිරිපත් කරපින දත්ත සංකල්පයේ ඒ ගණන්පත්යේ උත්තර දෙන අපේක්ෂකයා තේරුම් ගත්තා නම් ඔහු ඒකට පාස් වෙලා ඉවරයි. ඒ මුදලා දාන්න හොඳටම දැන් මම ගන්න තේරුම් ගත්තා. ඊට පස්සේ නමුත් ඔහුට උත්තරේ හිතට ආවට පාස්බව ගන්න ඔහුට ඒක ක්‍රමයෙන් සමීකරණේ සමීකරණයට ලියලා උත්තරේ කිසි දෙකක් දාලා ඒ පරීක්ෂකයට ඉදිරිපත් කරන්න. ඉදිරිපත් කරාට පස්සේ මෙච්චර කාලයකට පස්සේ ඕන ප්‍රතිඵලය. නමුත් ගාන හරියට තේරුම් අරගෙන හදපු කෙනා ඒ වෙලාවෙම තමයි. නමුත් ප්‍රතිඵල එනකොට ටිකක් අල්ලයි. ඒ ලෝකයා. නමුත් ගාන හදපු කරාට ඒක ආනි වගේ මොනම ප්‍රශ්නයක් ආවත් මොනම ක්ලේශයක් ආවත් එහෙම නැත්නම් මොනම සංසිද්ධියක් නැතු උනත් අන්නේ සංසිද්ධියට පොඩ්ඩක් නතර වෙලා බලන ගතිය සිංහ ආකල්පේ මේ තුල තියෙනවා අර ඒකේ හේතු ප්‍රත්‍ය දැක ගන්න පුංචි ඉඩක් ඉවසීමේ ශක්තිය නැත්නම් නාම රූප වශයෙන් පරිච්ඡේද කරගත්තට පස්සේ ඒකේ ප්‍රත්‍ය දැක ගන්න ධර්ම පිටිය දැක ගන්න වෙන අවස්ථාවක් තියෙනවා ඒ ධර්මය මුලින්ම අත්තාවේගේ නාම රූප විභාජනය නැත්නම් නාම රූප පරිච්ඡේදය දැක්කනම් ඒ පුද්ගලයා විකටම සමාධියේ සතියේ පවතිනවන අනිවාර්යයෙන්ම ගතියක් තමයි ඒකේ ප්‍රත්‍ය වෙන්නේ. ප්‍රත්‍ය පරිග්‍රහය. ධම්ම පිටි කියන එක. ඒ ධම්ම පිටිය දකිනකොට ඕනේ පරිත්‍යාගපාද ආදී ක්ෂණ බංග භාවයේ හොඳට වැටෙනවා. ඒක කවදාකවත් තර්කයක් නෙවෙයි. වැටෙන දේ. ආනේ වැටීම තමයි සුද්ධ සත්‍යයට යකින් නැත්නම් දුක්ඛ සත්‍යෙට පිටිපස්සේ පනවවා දාලා තියෙන සමුදේ සත්‍ය. ඉතින් එතෙන් යනකොට පහදිලිවම තමයි තේරිලා තියෙන මේ කවුරුත් කරපු දෙයක්. දුක්ඛ සත්‍යයේ නම් ගොඩක් හිතෙනවා මේක කවුදෝ කරපු දෙයක් මේ විස බීජේ නැසුවොත් මෙහෙම කරන්න පුළුවන් වෙයි নানা ප්‍රතිවල් ඉතින් නමුත් පිටිපස්සට ගිහිලා යම් අවස්ථාවක මේ රෝගියාට ඕන නැත්නම් ඒ යෝගියාට තේරුනොත් මේක ඒකාන්තෙම තමන්ගේ දෙයක් කිය අන්නර බොද්ධංග ධර්ම ඇසීම වාගේ හිතට පවන් සැලීමකේ හිත ධෛර්යමත් කිරීමකේ සුවය එහෙම නැත්නම් මේ ආධ්‍යාත්මික කායන මාර්ගයේ සරස. මෙන්න චතුරාර්ය දේශනාව සත්‍ය බෝධිපාක්ෂික ධර්ම වල කල යුක්තක් වශයෙන් පෙන්වන්නේ. යෝගාවචරය විසින් මේ දේ කළ යුතුයි මේ දේ කළ යුතුයි කියලා පෙන්වන්නේ. නමුත් අනිවාර්යයෙන්ම යෝගාවචරය මේ මූල ධර්මයේ දැනගෙන නොසිටියොත් එක තැනම වටවලල් යාම සුමීග්‍රේ සිටිනවා. ඒක අනිවාර්යයෙන්ම දැනගෙන කියන්නේ. ඒ දැන ගැනීම ඒ සුත මේ වශයෙන්, චිත්තා මේ වශයෙන් තමයි සිද්ධ වෙන්නේ. නමුත් ඒක වැදගත්. ඒ වැදගත් නුනොත් හරියට කාරණා කාරණා පෙන්ලා තිබුණා සර්වඥාන්සේ දීලා තියෙන මේ උපකල්පනීය මේ මේ දීලා තියෙන යෝජනාව ඉදිරිපත් නොවුනොත් ආයත් සංකාරයක් ජීවත් වෙන්න වෙනවා එතෙන්ට. ඒ නිසා මේක ප්‍රතිපත්තානේ සත්‍ය පර්වය වශයෙන් දේශනා කරනවා. ඒ නිසා යෝගාවචර තේරුම් අරගන්න ඕනේ මෙවුවා අයින් කරලා ඕනේ නැහැ කියලා පැත්තකට දාලා භාවනා කරාට බොහෝ කල් යනවා ඒ දේශනා මාර්ගයෙන් තේරුම් ගන්නවා විතර ලේසි වෙයි. එතන මේවා පිළිබඳව අවබෝධයක් ඒ අවබෝධය සඳහා මේ මත්තට මේක සඳහන් වෙනවා චතුරාර්ය සත්‍ය මේ ඉදන් අයං දුක්ඛ ආර්ය සත්‍යන්ති පජානාති ඊගාවට අසංච වික්කවේ දුක්ඛං ආර්ය සත්‍යං කියලා එකින් එක එකින් එක එකින් එක විස්තර කරනවා. ඒ විස්තර කරන්නේ මේ කියලා මේ මතක් කරගත්ත ධර්මතාවය නිදර්ශන මාර්ගයේ එකින් එකට එකින් එකට පෙන්වන්නේ. නමුත් අවශ්‍ය වෙලා තියෙන මූලිකවම මෙන්න මෙහෙම ධර්මතාවයක් තියෙන මේ දුක්ඛ සත්‍යයෙම අවදි වීම. තමන්ගේ වැරදි, තමන්ගේ අඩුපාඩු, තමන්ගේ තියෙන කෙලෙස් ස්වභාවය මතු වෙනකොට සතුටක් ඇති කරගන්න. ඉතර උනේ ඒක අකමැත්තෙන් නොදැනුවත්වම ඇවිල්ලා වින කරලා යනවා. අපි ඒකවල කැකිල රජු වගේ අල්ලපු දෙට දොස් කියනවා, ඊස්වර දොස් කියනවා, විස බීජ වලට දොස් කියනවා නානා ප්‍රදේවා. නමුත් දැන් මේ වැරද්ද නැත්නම් මේ අඩුපාඩු ඒ කෙලෙසේ මතුවෙනකොට ඒක මකන්න යන්නෙත් නෑ සාදර වෙන්නෙත් නෑ ඒක පිළිබඳව හොඳට මේකත් ආව උපැලන ගතිය මේකත් ආව සංතාපන ගතිය මේකත් ආව ආයුන් රස කරන ගතිය මේකත් ආව උත්තරන සුළු ගතිය හොඳට බලන්න ඉන්නවනම් ඒක බුද්ධ සත්‍ය අවබෝධය ඒක අනිවාර්යයෙන්ම සමුදේට යොමු කරනවා සමුදය නිවනෙන් තොර නෑ සමුදය දැනගන්නවත් එකම ඒකේ නිවනට දොර යනවා නිවන දොර යනකොට තමයි නිවන් මාර්ගයේ තහර ගෙඩිය හතරක් තියෙන අඟවල්ලකට හරියට මහ නැට්ටට කඩලා දැම්ම වගේ දුක්ඛ සත්‍ය අවබෝධ කළ පමණින් පිටු සත්‍ය හතරට අවබෝධ කිරීමට විශාල ඉඩක් ලැබෙනවා. නමුත් අභාග්‍යයකට වගේ මෙන්න දුක්ඛ සත්‍ය. ඒක නිසා අනිකුත් ආගම් ධර්ම වල වගේ මේ විවේක සුවය හොයාගෙන ඉන්නේ ආධ්‍යාත්මයේ විකුණාගෙන කන කාටවත් අත්දහාවෙන ඉස්තාවක් ලැබෙන්නේ දුකම දැනගෙන දුකම දැනගෙනම ඉවසීමෙන් ඉදිරියට යනවා කියන කැපකිරීම ඇති කෙනාට නම් බුදුජානන් වහන්සේ විතර ඇත්ත ඇත්ත හැටියට දේශනා කරනවා. අපටත් ඒ තරමටම එතෙන්ද යන්න පාර වෙනන ආයුධයන් දුන්නා වූ උත්තරන් වහන්සේ නමකට වස්නාගම් පේ. සතහත වෙන බව දුකට වේදා. ඒ නිසා අපි තේරුම් අරගන්න ඕනේ අපි යම්තාක් මේ තාක්කල් දැන හෝන දැන මේ ආර්ය මාර්ගයක් වෙනුවට. එනවා තමයි යෝග ආද ජීවිතයක් වෙනුවෙන් යම් ආකාරයක දුකක් විඳ නම් ඒ කවදාකවත් අපිට අහිමි පිසි නෑ. අපිට තියෙන්නේ විඳපු දුක් හෝ වේවා මත්තට හෝපත් මත වෙන හෝ දුක් වේවා ඒක හාස්පතින්ම තේරුම් ගන්න පුළුවන්. හරිම නියය. ඒ නිසා ඒ මේ අද දවසේ අපි එකතු කරගත්ත ධර්ම කොටාදිය අපිට මේ එළමෙන දුක මේ ඉන්නේ කියනනේ පැන්නේ දුක් පැනිරහයි කිය. අන්නේ පැනිරහ කරගන්න නම් මේ දුක ආත්පතිම අවබෝධ කරගatiya යුතුයි. ඒකයි දුක දුක් ආර්ය සත්‍ය බවට පත් කිරීමේ ක්‍රමය ඒකේ යතුරු බුද්ධ ජනනාත අපට පාන. ඉතින් අපිට තියෙන්නේ ඒක ආවට පස්සේ ඒ දොරට හොඳට දොර ඇරලා පට ඇරලා හොඳට ඒකේ තියෙන ඒ පීලනාට භාවය, සංකතක භාවය, සංතාපනත්තේ විපරිණාමත්තේ කියන ඇති හැටිය දැක ගන්නට අපිට මේ ධර්ම කොටාද සද්ධාව පිණිස වේවා, වීර්ය පිණිස වේවා, සතිය පිණිස වේවා. මේ හිතුවේ නැති වුණාට මේක තුළ සමාධිය ගන්න පුළුවන්. අනිවාර්යයෙන් පුදුමාකාර සමාධියක් ඇති කරගන්න පුළුවන්. අන්න ඒ සමාධිය පිණිස වේවා අවසානයේ ප්‍රඥාව පිණිස වේවා මේ ආදී ක්‍රමයට මේ උදේ දන් වැඩිමේ ඒ කායන මාර්ගයේ මේ තත්වාර්ථකයේ පෙරණ ඇතුණු විදියට දක්වන්න දැනගන්න මේ වස් කාලය තුළ මේ සින්දනාටම ඒ කුංජ දන් පිහිට වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නිමිත්තන් දේශනා මෙතන කරා චිත්තාදායමනි ඊසං දකං කුඤ්ඤ සම්පදං සබ්බේ දීවාන මොදං සුභං සංකප්පි කියා සාදමේ ඊසං දකං කුඤ්ඤ සම්පදං සබ්බේ භූතාන මොදං සුභං සංකප්පි කියා එත්තාදායමනි ඊසං දකං කුඤ්ඤ සම්පදං සබ්බේ අත්තාන මොදං සුභං සංකප්පි කියා ආකාසත්තාජ බුම්මත්තා දීවානාගාමනිතා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්මන්තු සාසනං ආකාසත්තාජ බුම්මත්තා දීවානාගාමනිතා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්මන්තු දේශනං ආකාසත්තාජ බුම්මත්තා දීවානාගාමනිතා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්මන්තු මන්තරං ඉදං වූ නාතිනම් හෝතු සුඛාරං සුඛාතින ඉදං වූ නාතිනම් හෝතු සුඛාරං සුඛාතින ඉදං වූ නාතිනම් හෝතු සුඛාරං සුඛාතින